හොඳයි ඊළඟට විශාකා මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ඔව් වහන්සේ මේගේ දේශනා හුඟක් ගැඹුරට ගිහිපු තැන් තියෙනවා මම ඒක හුඟක් අගය කරනවා දැන් අපි දැන් මේ කතා කරගෙන ආපුවා එකම කතා කරනවා නම් දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපද පනවලා තියෙන්නේ උන්වහන්සේගේ ධර්මය කොච්චර වටිනවද කියලා හිතනවා ඒක හරියට අපි විශේෂයෙන්ම ලෝකයක් හැටියට පුළුල් විදියට බලලා අපි හැමෝම අපේ ලෙවල් එකකින් අපේ තරාතිරමින් වැඩ කරනවා නම් ශික්ෂාපද ආරක්ෂා කරනවා නම් අනිත් පරාර්ථකාමයේ අපේ අපිට වගේම අනිත් අයටත් පරාර්ථකාමයේ විතර වැඩ කරනවා නම් විතරයි මේ හැමදේම බැලන්ස් වෙන්නේ කියලා හිතනවා ස්වාමිනාංශ. මොකද මොකද දැන් දැන් ඔබ වහන්සේ ඊ ආනන්ද මහත්තයා කතා කළා වගේ දැන් විශේෂයෙන් බලවත් රටවල් කියන අය බලවත් දැන් ආයතනික ප්‍රධානියා වගේ තමයි දැන් ඉතින් බලවත් රටවල් බලවත් වෙලා <laughs> ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ අතේ තමයි දැන් ඔය අපේ රටවල් වලට වගේ වුණත් දැන් ඔය මේ සෑහෙන ඇඟිලි ගැසීම් ප්‍රශ්න ඇති කිරීම දැන් ඔබ වහන්සේ කිව්වා වගේ අර අපේ රටවල වල නීතියට වඩා අර අර සදාචාරය ආගම ධර්මය නිසා ඇති වෙච්ච නිසා ඒගොල්ලන්ට අවස්ථාවක් එහෙම වෙන්න අපේ මේ කියන්නේ අපි වගේ රටවල් වලට සම්පූර්ණ තත්ත්වය වෙනස් කරලා අමානුෂික විදියට හිතනවට හිතන වැඩ කරන ඒවට අපි ඒ වගේ වලට අහු වෙලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකේ දැන් සමහර අවස්ථාවල ඒගොල්ලෝ ඒව උපක්‍රම හැටියට පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේවා අපි කතා කළ යුත්තේ නිකන් ද්වේෂය වර්ධනය කරගන්න නෙමෙයි. එහෙමයි. දැන් දැන් එක පැත්තකින් අපේ සාරධර්ම කඩලා විනාශ කරන්න උපක්‍රමශීලී. අනිත් පැත්තෙන් අපේ සාරධර්ම පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ දුෂ්ට ගතිවලට ප්‍රතික්‍රියා නොදක්වන හැටියට. දැන් සමහර රටවල් ආක්‍රමණය කරන්න සූදානම් වෙනකොට ඒ රටවල් වල වැඩිපුර මෙත්තඩීමේ අගය වටිනාකම ඉස්මතු කරනවා. එතකොට ඒවට සල්ලි වියදම් කරලා වෙනම වෙනම වැඩසටහන් කරනවා මෙත්තැඩීමේ වටිනාකම. ඊට පස්සේ මෙත්තැඩීමේ වටිනාකම මතු කරලා මතු කරලා මුළු සමාජයේම අර මානසිකත්වයේ ගිල්වල ඊට පස්සේ අර සමස්ත ජනතාව සංහාරයටපත් කරනවා. එතකොට අර කාටවත් විරුද්ධ වෙන්නට අර කොල්ලු බලවේගයක් හැටින් නැගිටින්නේ නැහැ. යන්නේ තාම උපක්‍රමශීලීව එක්කෝ ಗುಣධම් විනාශ කරනවා නැත්නම් ඒ ಗುಣධම්ම ප්‍රයෝගයක් හැටියට අරගෙන ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න ප්‍රයත්න. ඒ ඒව ඒව ගැන ඉතින් ඇත්තටම කතා කළා කතා කළා කියලා පුද්ගලිකව අපට කළ හැකි දේවල් අඩුයි. ඉතින් ඒ නිසා අපි හුඟක් වෙලාවට අර අපි අපට පුද්ගලිකව අපේ විමුක්ති මඟ සහ අපි ඉන්න අවට අයට යහපතක් කරන්න මොකද්ද කරන්න පුළුවන් කියන පැත්ත තමයි වැඩිපුර අපි අවධානය යොමු කළ යුත්තේ. ඔව් එහෙමයි සමිනහස දැන් මම මේ ගැන කිව්වේ දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ වටිනාකම අපි අපිට කරන්න ඔබවහන්ස කිව්වා වගේ ඉතින් අපිට අපිට පුළුවන් ලෙවල් එකේ කරන එක එකේ වටිනකම එතකොට ඒ ඒ අනිත් අය නොකරන එකේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ කියලාත් අපිට ඉතින් ඒක ඉතින් කර්මය ඔව් කර්මය විතරක් නෙමෙයි අපි එතනදී අර ගුණය සහ නුවණ කියන එක අපි නිතරම කියන්නේ ඒකයි ගුණය වගේම නුවණ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි ගුණය විතරක් පවත්වන්න ගියොත් එහෙම කෙලින්ම අර ධිට්ඨියටම තියෙන මැටි ගහන තැනට අපිව අරගෙන යනවා. එහෙමයි. ඔව්. ඒ නිසා අපිට දැන් අර අර කතාවට කියන්නේ මේ අපි නිහඬවම හිටියොත් කෙනින්ම ධර්මිතියටම තියලා බැඳගෙන යන්නේ ඒ නිසා ණයෙක් කියලා පෙන්වන්න පොඩ්ඩක් පෙනේ පුප්පන්න ඕනේ කියලා. ඒ කියන්නේ දෂ්ට කරන්න කියන එක නෙමෙයි තමන් ණයෙක් බව දරලියක් නෙමෙයි කියන බව අඟවන්න සිද්ධ වෙනවා සමහර තැන්වලදී එහෙම නැති වුණොත් ඒගොල්ලෝ අපි නිකම්ම දරලියක් හැටියටම පාවිච්චි කරන්න බලනවා. ඔව් සමෙන්හස තව තව ටික දේවල් තමයි අපිට කරන්න පුළුවන්. දැන් ඔය අපේ රටේ තියෙන මේ සල්ලි හුඟක් ඒවල් අනිත් රටවල් වලට යන්නේ ඔය බෙහෙත් ඒ කියන්නේ බෙහෙත් කියලා එන මේ ෆාමසූටිකල් දේවල් වලටනේ. දැන් අපේ රටේ අයට කරන්න පුළුවන් දේවල් තමයි දැන් මේ අවට ඒ දැනගෙන දැන් මේ මේ පොඩි දේවල් වලින් අපේ ශාක වලින් ඒ අපේ සංස්කෘතියේ තීච්ච පරණායක කතා කරලා ඒව තම තමන්ගේ ලෙඩ දුක තම තමන්ම මේ ගෙදරවල ගෙදර හදාගන්න දේවල් වලින් කොහොමද මේවා හොඳ කරගන්නේ කියලා තමනුත් කරගෙන අනිත් අයටත් උගන්වලා දැන් මේ පොඩි දෙයට උනත් ඕන දෙයකට දැන් ලොකු අර අර වහන්ස කිව්වාගේ හුඟක් අය ලෙඩ වෙන්නේ තියෙන ලෙඩේ නරක් වෙනවා අන්ත වෙනවා මේ ඒවා කරන්න කියලා ඒ වගේ දැනුවත් කිරීමක් අවශ්‍යයි වගේ ඇත්තටම දැන් කිරීමක් අවශ්‍යයි නැගී හිටින්න ඔව් දැන් කොරෝනා වලින් පස්සේ එහෙම ස්වභාවිකවම මුළු ලෝකේ පුරාම තම තමන්ගේ දේශීය දේවල් වල වටිනාකම නැවත මතුවීමක් සිද්ධ වුණා. අපේ රටේ වුණත් දැන් උන්නට හෙම්බිරිසාවට කොත්තමල්ලි බොන්න කියලා කිව්වට කොත්තමල්ලි කොච්චර ප්‍රතිශක්තිකරණයක් තියෙන ඖෂධයක්ද කියන බව ගාක් දෙනා දැනගත්තේ කොරෝනා වලින් පස්සේ. ඔව් ඒ උනාට ඉතින් ඒක අමතක වෙනවා. ඒක දිගට ගෙනියන්න අපි කවුරු කවුරුත් හැමෝම පිළිවෙලින් කරනවානේ. ඔව් ඒ වගේ දැනගෙන ඉන්නවා නම් හොඳයි. දැන් ඔය නිකම් මුත්‍ර චෙක් කරනවා ඊළඟ නිකන් කතා කරන වෙලාවට නම් මේ වගේ කතා කරන එක හොඳයි. මොකද නැත්තම් මිනිස්සු නිකන් ඉන්න වෙලාවට ටෙස්ට් කරලා ගිහිල්ලා ඊළඟට පොත අරගෙන යනවා. ඊළඟට ඉතින් ඒ වටම කාලේ <laughs> මුදලා වැය වෙන අමුතුම විදියකට ඒ ඒ එකාතකින් ඒ විදියට මිනිස්සු ලෙඩ ලෙඩ වෙන ඒ කියන්නේ නිරෝගී වෙන එක විදිහ අමතක කරලා දැන් මේ 아무තුම ගැතිවීමක් තියෙනවා ඒවත් ඉතින් අපි කල්පනා කරලා කතා කරනවා ඕක වෙන්නේ නැත්නම් දැන් නිරෝගීකම ගැන විතරක් නෙමෙයි මේ හැම දෙයක් සම්බන්ධවම ධර්මයේ පුහුණු කිරීම සති සම්පජඤ්ඤය කලමනාකරණය ලෙඩ දුක් පාලනය කර ගැනීම මේ හැම දෙයක් පිළිබඳව අපි කොච්චර දේවල් දැනගත්තා වුණත් ප්‍රායෝගිකව මිනිස්සු වැඩ කරනකොට හැඟීම් සහ ඇබ්බැහි එක තමයි වැඩ කරන්නේ. පුරුදු වෙලා තියෙනවා නේද? ඒ රූලෙම තමයි යන්නේ. ඒ වෙලාවට මොකද්ද හිතෙන්නේ? ඒ විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් මේ සති සම්පජඤ්ඤය කියන එකේ වැදගත්කම තියෙන්නේ ඒකයි නිවන් දැකීම සඳහා විතරක් නෙමෙයි එතෙක් අපි කරන කියන දේවල් નિවරදිව පවත්ව ගන්න අත්‍යවශ්‍යයි අපි සිහි කල්පනාවෙන් ඒ ඒ වෙලාවට මේ දන්නා දේ ප්‍රායෝගිකව යොදා ගැනීම. ඒ ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ දැන් Tamanට ශක්තිය ශක්තිය තියෙනවා සමහරලාට ඉස්පිරිතාලට ගියාම ඒ දොස්තරලා කියන එකම කරන්නේ නැතුව ඒ කියන්නේ ඒගොල්ලෝ ඉතින් දැන් ඒගොල්ලෝ ඉතින් ඇබ්බැහි වෙලා මේ මේ ඇන්ටිබයොටික්ස් මොකක් හරි එකක් මහා භයානක දේවල් තමයි රෙකමෙන්ඩ් කරන්නේ. Tamanට හරි ධර්මයේ ඉන්නවනම් නෑ ඒ මොකද ඒක කියලා නිකන් Taman ඒවා අහලා බලලා පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඒ වගේ ආංශ තියෙනවා ගොඩක් දේවල් අපි ඉතින් ටිකක් කල්පනාවෙන් ඔබ වහන්සේ කිව්වා වගේ මේ <laughs> කීප පැත්තක් තියෙනවා අපිටත් කරන්න පුළුවන් පොඩි වුණාට මේ අර ගෝවියා මේ තමන්ගේ පත හදාගෙන ඉන්නා වගේ අපිටත් පුළුවන් ඉතින් මේ වගේ දේවල් ටිකක් කල්පනා කරලා කරන්න ඒකේ දියුණු කරන්න. බොහොම පින් ස්වාමීන් වහන්සේ